නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස තෙරුවන් සරණයි නමෝ බුද්ධාය අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වල්ලපු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැප සැලසේවා සාදු සාදු සාදු ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද දවසේ දිවසින්දුටු දෙව්ලොව සැප දහම් වැඩසටහන සඳහා දායකත්වයේ දරන්නේ නොම්බර 2 තුන්වෙනි මාවතේ අරුප්පල මහනුවර යන ලිපිණේ පදිංචි පින්වත් දිලන්ත සිරිවර්ධන මහත්මයා සහ පංචාලී පෙරේරා මහත්මිය විසින් මේ නැත්තම් විශාල පිනක් රැස් කරගන්නවා අද දවසේ මේ ලක්විරු ගුවන් උදිලිය සහ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ ලෝකේ පුරා සදහැවතුන්ට අහන්න සලස්වන ධර්ම දානය නිසා. ඉතින් මේ ධර්ම දේශනා අහලා පින්පව් කුසල් අකුසල් ගැන යම්කිසි කෙනෙකුට පැහැදීම ඇති වුණොත් ඒ වගේම ඒ පින්පව් කුසල් අකුසල් තේරුම් අරන් ගිය අය ධර්මය පුරුදු කළොත් ඒක කොයි තරම්නම් මේ ධර්ම දානය දෙන අයට කොච්චර යහපතක්ද දැන් ගොඩක් අය දන්නවා ධර්ම දේශනා නිසා තමයි ගොඩාක් අය කියනවා මේ ධර්ම දේශනා අහලා තමයි අනේ අපේ ජීවිතය අපි වෙනස් කරගත්තේ අපේ පව්කම් අපි නැති කරගත්තේ අපේ ජීවිතයේ අලුත් පැත්තකට ගන්නට උපකාර වුණා ධර්ම දේශනා ඇසීම කියලා. එහෙනම් ඔබගේ හිත වෙනස් වෙන ධර්ම දේශනා ඔබට අහන්න සැලැස්සුවේ කවුරු හරි දායකත්වයක් දරලා ඒ ධර්ම දේශනාව විකාශනය කරපු නිසා. ඉතින් ඒ නිසා ඒ ඇත්තන්ට කොයිතරම් වාසනාවක්ද ධර්මයෙන් තවත් අයගේ ජීවිත වෙනස් කිරීම පිණිස ධර්ම දෙන්න ලැබීම ගැන ඒ නිසා ඒ ධර්ම දෙන පින්වතුන්ටත් බොහෝ කාලයක් හිතසුව පිණිස යහපත පිණිස පවතින බව පළමුවෙන්ම සිහිපත් කළ යුතුයි. ඉතින් පින්වත්නි අපි මේ පහුගිය කාලේ ගොඩාක් දිව්වරුන්ගේ ජීවිත ගැන ඉගෙන ගත්තා. අපි තවත් බලමු. එක එක විදියට තමයි ඒ කාලේ පින්දහම් කරගෙන තියෙන්නේ. ඉතින් අද දවසේ තියෙනවා මේ ධර්ම මේ දිව්‍යාංගනාවකගේ විස්තර මුගලම් මහරහතන් වහන්සේ තමයි මේ දිව්‍ය අප්සරාව දකින්නේ. මේ දිව්‍ය අප්සරාවට ලොකු ඇස් තියෙනවා. ඉතින් මුගලන් මහරහතන් වහන්සේ අහනවා ලොකු ඇස් ඇති තියෙනවා. ඔබගේ නම මොකද්ද? දිව්‍ය අප්සරාවන් පිරිවරාගෙන රම්‍ය චිත්‍රලතා වනෙහි ඔබ ලස්සනට ඇවිදිනවා. දැන් බලන්න එක එක දිව්‍ය ලෝකයේ තියෙන නම් ඉතින් චිත්‍රලතා වනය, නන්දන වනය, සුධර්මා දිව්‍ය සභාව එක එක දිව්‍ය ලෝකයේ තියෙන තැන් තවතිසාවැසි දෙවිවරු මේ චිත්‍රලතා වනයේට එනවා. එතකොට මේ දෙවිවරු තමන්ගේ යානාවන් දිව්‍ය රතේ ඒ සෑම දෙයක්ම සමග විචිත්‍ර වෙලා යනවා. ඒ කියන්නේ ඒ චිත්‍රරතා වනයේට ආවට පස්සේ යාලා යම් යානාවකින් විමානකින් එන්නේ. ඒ විමානේ සම්පූර්ණයෙන්ම වෙන එක එක පාටවල් වලට හැරෙනවා අර චිත්‍රලතා වනයේට ආවට පස්සේ. මේ චිත්‍රලතා වනෝද්‍යානයේ හැසිරෙන ඔබගේ ශරීරයේ රම්මල් ආදී විසිතුරු දේවල් පිහිටලා නැහැ. ඔබේ සිරුර මෙතරම් සුන්දර වුණේ කොහොමද? පින්වත් දෙව්දු අපි අහන්නේ මේකයි. ඒ කියන්නේ ඔබගේ ශාරීරිය 아무තු 아무තු විසිතුරු දේවල් මේ පිහිටලා නැහැ. නමුත් අනිත් සියලු දෙනාට වැඩිය ලස්සනයි. ඊට පස්සේ මේ මේ ප්‍රශ්නේ අහන්නේ සක්දෙවිඳු. මුගලන් මහරහතන් වහන්සේ නෙමෙයි සක්දෙවිඳු තමයි මේ දිව්‍යාංගනාවෙන් අහන්නේ. එතකොට දිව්‍යාංගනාව කියනවා මට මෙච්චර සැප සම්පත් ලැබුණේ සක්දෙවිඳුනේ මං ඉස්සර හිටියේ රාම්‍යූ රජගහනුවර මං උපාසිකාවක් මගේ නම සුනන්දා සුනන්දනා මට හොඳ සද්ධාවක් තිබුණා සීලයක් තිබුණා මම තිසේම ආසා කළේ දන් දෙන්න. ඍජු සිත් ඇති ආර්යයන් වහන්සේලා ගැන මගේ සිතේ තිබුණේ බලවත් පැහැදීමක්. ඉතින් මං වස්ත්‍ර දන් දුන්නා. ඒ වගේ ආහාර පාන සේනාසන තෙල් පහන් ආදී මං පූජා කරගත්තා. චාතුද්දසී දවසට පුම් පොහොය දවසට අටවක පොහොයට පාටිහාරිය දවස් පක්ෂේ පොහොය දවස්වලට මං අටසිල් සමාදන් වෙලා හිටියා. දැන් අද කාලේ ගත්තොත් එහෙම සතර පොහොයට. මේ ඒ කාලේ සිල් සමාදන් වුණ දවස්. මං හොඳින් උපෝසත සිල් රැක ගත්තා. හැමදාම සිල්පදවල සංවර වුණා. ඉඳුරන් සංවර කරගත්තා. කාටත් දම්පැන් බෙදා දුන්නා. මං ඒ විදිහට තමයි ගෙදර හිටියේ. මං පංචශීලයේ හොඳට ආරක්ෂා කළා. සිල්පද පහ රැකගත්තේ කැමැත්තෙන්මයි. ඒ වගේම මම බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා මටත් පුළුවන් වුණා ඒ ධර්මයේ අවබෝධ කරන්න. එතකොට මෑ මෙයාගේ නම විශාලක්කි. හොඳ ලොකු ඇස් තියෙන දේවංගන කියන එක. ඈ චතුරාර්ය සත්‍ය අවබෝධ කරපු කෙනෙක්. සෝවාන් වෙච්ච කෙනෙක්. ඉතින් ඒ දිනපතාම නෑදෑයෙකුගේ 16ක් මල් මාලා අරගෙන එනවා. මම මේ මල් මාලා සියල්ල භාග්‍ය බුදුරජාන් වහන්සේගේ ස්තූපේට සද්ධාවෙන් පූජා කළා. රජගහනුවරට ඇතුල් වෙන තැනම තියෙනවා විශාල බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා පිහිටවපු ස්තූපේ. රජගහනුවර අජාසත් රජු හදපු මේ බුදුරජාණන් වහන්සේ පිරිනවම් පෑවට පස්සේ සිද්ධියක්. ඈගේ වැඩිම ලස්සන යා ඔහුගේ ඒ ඇගේ ගෙදරට මල් ගේනවා. ඒ මල් ඔක්කොම ඈ සෑයට පූජා කරනවා. උපෝසත දවසටත් මං ස්තූපේ වඳින්න යනවා. පහන් සිතින්මයි දෑතින් දෑතේම මල් සුවඳ විලවුන් ස්තූපයට පූජා කළේ. බලන්න ස්තූප වන්දනාව. පින්වත් දෙවිඳුනි මගේ සොඳුරු රූ සපුවත් මගේ මේ සොඳුරු උපතත් මේ 이르දියත් මේ ආනුභාවයත් මට ලැබුණේ මල් මාලා පූජා කරපු නිසා කියනවා. මල් මාලා පූජා කිරීමේ ලස්සනත් ඒ වගේම සුන්දරත්වයත් ආනුභාවයත් සැලසෙනවා මල් මාලා පූජා කිරීමෙන්. දැන් මල් මාලා එකින් එකට මලින් මලට සම්බන්ධ වෙලානේ තියෙන්නේ. දිව්‍ය ලෝකයේ තිපදුනාට පස්සේ සොඳුරු බවවල් ඔක්කොම එක්කෙනෙකුටම මාලයක් වගේ ගෙතිලා තියෙනවා. කටහඬ, රූපය, හැසිරීම, කතාව, ආනුභාවයේ තේජස, ප්‍රියමනාප බව ඔක්කොම එකට ඇඳිලා තියෙනවා මල් මාලා පූජා කිරීමේ ආනුභාවයේ. ඉතින් කියනවා මං සිල්වත්ව හිටියේ එකයි ඔය කරගත්ත පිනුයි ඔය සියල්ලම හේතු වුණා. හැබැයි සක්දිනිදුනි මගේ හිතේ තියෙන ලොකුම කැමැත්ත තමයි මේ දෙව්ලොවට ආවට පස්සේ මං හරි කැමැත්තෙන් ඉන්නේ සකදාගාමි වෙන්න. දැන් බලන්න මේ සක්දිනිදුගේ අප්සරාවෝ සක්දිනිදුගේ බිරින්දෑවරු අද කාලේ මිනිසුන්ගේ හිතේ තියෙන ලොකු ආසාවල් මොනවද? ගෙයක් හදාගන්න එක, රස හොඳ රස්සාවක් ගන්න එක, දරුවන්ට උගන්වන එක, ඊළඟට ඔය වාගේ අමුතු අමුතු ආසාවල්නේ තියෙන්නේ. කෙනෙකුට මාර්ගඵල ලබන්නත් කැමැත්තක් තිබ්බොත් එහෙම ඒත් ඊටමත් අතලොස්සයි. මේ බලන්න ඉතින් දැන් මේ සෝවාන් වෙලා අවශේෂ මාර්ගඵල දියුණු කරන්න කැමැති දෙවිවරු ගිහිල්ලා තියෙන තැන්නේ මේ මේ ආර්ය ශ්‍රාවකයෝ ඉන්න තැන්නේ දිව්‍ය ලෝකේ කියන්නේ. සක්දිවිඳුගේ ලෝකේ. ඉතින් දිව්‍ය ලෝකේ කියන එක නරක තැනක් නම් මේ මාර්ගඵල ලබපුවා ඉපදෙයි දෙයි තැන්වල. මේ මාර්ගඵලලාභකෝ ආර්ය ශ්‍රාවකයෝ ඉපදෙච්ච සත්පුරුෂයන්ගේ භූමියනේ දෙව්ලොව කියන්නේ. කේවල සත්පුරුෂ භූමිය කියලා කියන්නේ. සම්පූර්ණයෙන්ම සත්පුරුෂයන්ගේ භූමිය තමයි දෙව්ලොව කියලා කියන්නේ පින්වත්නි. ඉතින් ඒ නිසා සක්දෙවිඳු මේ විස්තරේ වංගී සමහරහතන් වහන්සේට කියා හිටියා වංගී සමහරහතන් වහන්සේගෙන් තමයි මේක පළවෙනි ධර්ම සංගායනාව වෙලාවේ සංගායනාවට එකතු වෙන්නේ. ඉතින් පින්වතුනි තවත් දෙව්දුවක් ගැන තියෙන විස්තරයක් මේ දෙව්දුව හරීම මනස්කාන්තයි හරීම ලස්සනයි කොබෝලීල මල් තමයි පළඳගෙන ඉන්නේ ඒ වගේ මල් මාලා ගොත ගොතා ඈ සතුටු වෙවි සින්දු කියනවා ඈ නටනවා ඈ නටද්දී අඟපසඟින් ඊතා කංකලු මරරන් දිව්‍ය නාදයක් නිකුත් වෙනවා ඔබ නටද්දී ඔබේ මේ සියලු අඟපසඟින් ඉතා කලංකලු මනරම් දිව්‍ය සුගන්ධයක් නිකුත් වී යනවා. නටන ඔබේ සිරුර ලෙලදෙන විට ඔය කේස කලාපයේ ඇති සුන්දර පළඳනාවලින් මිහිරි නාදයක් ඇහෙන්නේ පංචතූර්ය නාදය වගේ. ඔබේ හිසේ මුදුන් මල් කලඹක් තියෙනවා. මඳ සුළඟින් ඒ මුඳුන් මල් කලඹ සැලෙද්දී එයිනුත් මිහිරි නාදයක් ඇහෙනවා. පංචතූරි නාදයට වඩා ලස්සනයි. ඔබේ හිසේ පැනඳගෙන ඉන්න මල්දම හරි ලස්සනයි, සුවඳයි. ඒ සුවඳ පැතිරලා යන්නේ පිපි සුවඳ හමන මංජූස්සක වෘක්ෂයක් වගේ. මේ සොඳුරු සුගන්ධය ඔබේ නාසයට දැනෙනවා නේද? මේ දිව්‍ය රූපය ඔබට පේනවා නේද? පින්වත් දෙව්දුව, අපි අහන්නේ මේකයි. ඔබට මේ වගේ සම්පතක් ලැබුණේ මොන වගේ කර්ම විපාකයක් නිසාද? ඒ අශෝක මල් මාලාව හරි ප්‍රභාස්වරයි, කාන්තිමත්, පැහැයයි, සුවඳයි දෙකම එක වගේම තියෙනවා. ඒ මල්මාලා දහමේ බුදුරජාන් වහන්සේට දැන් මෙයා කියනවා අශෝක මල්මාලා දහමේ කියන එක හරි ප්‍රභාස්වර එකක්. හරිම කාන්තයයි පැහැපත් අශෝක මල්. ඉතින් මට පුළුවන් වුණා කියන දවසක් බුදුරජාණන් වහන්සේට අශෝක මල්මාලාවක් පූජා කරන්න. බුදුරජාණන් වහන්සේ විසින් වර්ණනා කරන ලද ওই කුසල කර්මය මම කරගත්තා. ඒ නිසා ශෝක නැති, ලෙඩ දුක් නැති මේ දිව්‍ය සැපයට මම පත් වුණා කියනවා. බලන්න මල් මාලාවක් පූජා කිරීමේ විපාක. තමන්ගේ අතින්ම සුවඳ මල් මාලාවක් හදලා පූජා කරගත්තොත් ඒ අයිට මේ වගේ සැප සැලසෙනවා. ඊට පස්සේ තියෙනවා තවත් මේ දිව්‍ය විමානයක්. ඒ විමානේ තැඹිලි පාටයි. මිඳුලේ අතුරුලා තිබෙන්නේ රන්වන් වැලි. පංචාංග තූර්යනාදයේ හරි අගේට වාදනය වෙනවා. ඔබේට ඇලෙන්නේ හරි සතුටින්. මැණික් වලින් හැදුනේ දිව්‍ය විමානේ ඔබ බහිනවා. හැම කාලෙකම ලස්සන මල් පිපුණ සල්වනයේටයි ඔබ ඉන්නේ. පින්වත් දෙව්දුව මේ සල්රුක ළඟට ඔබ ගියොත් හරි අපූර්ව දෙයක් වෙනවා. ඒ උතුම් සල්රුක පහලට නැමිලා ඔබ මත මල් හෙලනවා. දැන් මේ දිව්‍යාංගනාව සල්ගහක් යටට ගියාට පස්සේ ඒ සල්ගහේම අතු ටික නැමිලා ඈගේ ඇඟට සල්මල් හැලෙනවා. මේ සාලවනේ සල්රුක් සුළඟින් සෙලවෙන්නේ ලතාවකටයි. ලස්සන කුරුල්ලන් හැමතැනම ඉන්නවා. දස දිසාවම සුවඳ හමා යන්නේ මංජූසක වෘක්ෂයක් වගේ. මේ සොඳුරු සුගන්ධය ඔබ ඔබට නාසයට දැනෙනව නේද? ඊට පස්සේ කියනවා ඔබ මොකද්ද මේ කරපු පින් බලය කියලා. එතකොට ඈ කියනවා මං ඉස්සර මිනිස්සු ලෝකේ මනුස්ස දුවක් වෙලා හිටියේ. ස්වාමියාගේ නිවසේම මම දාසියක් වුණා. අපේ නිවසට වැඩිය බුදුරජාණන් වහන්සේ දැකලා සල්මල් විසිරවල උන්වහන්සේට පූජා කළා. මෙයා ගෙදර ඉන්න කාලේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ බුදුරජාණන් වහන්සේ නිවසට වැඩලා. ඉතින් ඈ ගොඩාක් සල්මල් අරන් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ වරිණ මාවතට විසිරවලා. මගේ හිත හරියට පැහැදුනා. ඉතින් මම සල්මල් වලින් ගොඩාක් ලස්සනට මුදුන් මල් කලඹක් හැදුවා. මම ඒක මගේ දෑතිම බුදුරජාණන් වහන්සේට පූජා කළා. දැන් සාමාන්‍යයෙන් ඉස්සර සල් අපේ අපේ ලංකාවේ සල්මල් නෙවෙයි ඇත්තටම බුද්ධ කාලේ තිබ්බ සල්මල්. දැන් ඒ සල්ගා සල්ගස් ගත්තොත් එහෙම අද කාලේ වෙනකොට ලුම්බිනි සල්වනේත් අද කාලේ එක ගහක් දෙකක් වගේ තියෙනවා. ඒ ඉස්සර ඉන්දියාවේ තිබ්බ සල්ගස්. ඊළඟ කුසිනාරාවෙත් තියෙනවා ඉස්සරහ ගස් කිහිපයක් සල්ගස්. ඉතින් අපිත් ඒ ගස් දැකලා තියෙනවා හැබැයි මේ මල් පිපිලා තියෙනවා දැකලා නැහැ. අපි ලංකාවෙත් ඒ පැල තැන් කිහිපයකම අපි රෝපණය කරවලා තියෙනවා. නමුත් තවම ඉතින් අපිත් මල් දැක්කේ නැහැ. නමුත් බුද්ධ කාලේ තිබිලා තියෙන ඒ සල්ගස්. ඉතින් ඒ වගේම පුළුවන් හොඳ මල් කලඹක් හදන්න. ඒ මල් කලඹත් බුදුරජාන් වහන්සේට පූජා කළා. බලන්න ලෙඩක් දුකක් නැතුව මං සැපසේ ඉන්නවා කියනවා දෙව්ලොව. තමන් කරගත්ත පින් බලයට. දැන් මල් කලඹක් පූජා කළා. ඈගේ උටුන්න විදිහට ලැබුණේ මල් කලඹක්. මේ මේ මෙහෙදින් යමක්ද කරන්නේ ඒ පුණ්‍ය කර්මය ඒ කර්මය ඒක භවය උපතක් වෙනස සකස් වෙලා යන හැටි ඊට පස්සේ තියෙනවා තවත් දිව්‍යාංගනාවක් ඒ දිව්‍යාංගනාව ගොඩාක් ඉරිදිමත් ගොඩාක් වටින ආසන වලින් සැපස පහසුකම් විඳින නානා මැණික් වර්ග පුදුම විදිහට අල්ලලා තියෙන ආසන වල ඉන්නේ ආභරණ තියෙන්නේ ඉතින් ඔය ආසනයේ ඉන්නකොට නන්දන වනයේ සිටින සක්ද විඳු වගේ. සමහරවිට මේ නන්දන වනයයි චිත්‍රලතා වනයයි කියලා කියන දෙක ගැන මම අපි ඉදිරි දේශනාවකදී හොයලා විස්තර කියන්නම්. නමුත් නන්දන වනය සක්ද විඳු නිතර සැරිසරන තැන විදිහට තියෙන්නේ. චිත්‍රලතා වනය කියන තැන් ඒ දෙන්නේ නිතර දිව්‍ය අප්සරාව ඉන්න තැන විදිහට. අපි ඉතින් ඒ කරුණු කරනා කොහොමද කියලා බලමු. සක්දෙවිඳු වගේ දිව්‍ය සැප විඳින්මින් තමයි මේ නන්දනවනේ සිටින්නේ. ඉතින් ස්වාමීනි අහ දැන් මේ දෙව්දුව කියනවා පින්න. ස්වාමීනි එදා ඔබ වහන්සේ පිණ්ඩපාතේ වැඩම කළා. එතකොට මං දෑ සමම් මල් මාලාවකුත් උක්කකුරු මේ පැණිත්තකුත් ඔබ වහන්සේට පූජා කළා. ඒ කර්මයේ විපාක වශයෙන් තමයි දිව්‍ය ලෝකේ මේ සැප විඳින්නේ. මුගලන් මහරහතන් වහන්සේට මේ කියන්නේ අනේ ස්වාමීනි ඔබ වහන්සේ පිණ්ඩපාතේ වැඩියා එදා මම මනුස්ස ලෝකේ ඉන්න කාලේ මම දෑ සමම් මල් මාලාවක් උක්ඛාකුරු පැණි ඔබ වහන්සේට පූජා කළා. ඉතින් ස්වාමිනී මට ලොකු පසුතැවිල්ලක් තියෙනවා ඒ වුණාට මොකද මට වැරදීමක් වුණා. ඒ තමයි ස්වාමීනි ධම්මරාජයන් වහන්සේ විසින් මනවින් ශ්‍රී සද්ධර්මයේ දේශනා කළානේ. අනේ ඔබ වහන්සේ උක්කකුරු වළඳලා අර මල් මාලාව පිළිගෙන ඔබ වහන්සේ විවේකයෙන් වැඩ හිටියා. ඔබ වහන්සේ ධර්මයේ දේශනා කරන්න සූදානම් වුණා මට හිතෙන්නේ මං කලබලයට වැඩ කටයුතු වැඩි නිසා එහෙම ගියා. අනේ මට බණ අහන්න බැරි වුණානේ. ඒ නිසා මට හරිය ලොකු පසුතැවිල්ලක් තියෙනවා. මං උක්කකුරු පූජා කරපු පිනට දිව්‍ය ලෝක ඉපදුනා නම් අනේ එදා ඔබ වහන්සේගෙන් මම බණ ටිකක් ඇහුවා නම් කොහොමද කියලා මට අදටත් මතක් වෙනවා කිව්වා. ස්වාමිනී ඔබ වහන්සේට මම කියන්නේ යම් කෙනෙකුට මං ගැන අනුකම්පාවක් තියෙනවා නම් අනේ කවුරු හරි කෙනෙක් ධර්මරාජයන් වහන්සේ විසින් මැනවින් වදාරන ලද ශ්‍රී සද්ධර්මයේ තුල මාව සමාදන් කරවන්න. ඇතැම් දෙවිවරුන්ට බුදුරජාණන් වහන්සේ ගැන ධර්මයේ ගැන ආර්ය සංග්‍රහණය ගැන ශ්‍රද්ධාවක් තියෙනවා. ආන්නේ දෙවිවරුන් ආයුෂෙන් යසසින් සිරියාවේ මාව ඉක්ම ඉක්ම බබලනවා කියනවා. අනෙක් මහා 이르දිමත් දෙවිවරු වාරණයෙන් හරි හරි ප්‍රතාපාත් උත්තරීතරයි මට වඩා සැප තියෙනවා. සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා බුදුරජාණන් වහන්සේ ගැන ලොකු පැහැදිලිම සාමාන්‍යයෙන් දානයක් පූජා කළා දිව්‍ය ලෝකෙ ඉපදුන කෙනෙකුටයි තෙරුවන් සරණ ගිහිල්ලා සිල් රැකලා ධර්මය අහලා දිව්‍ය ලෝකෙ ඉපදුන අය වෙනමම පේනවා කියනවා දිව්‍ය ලෝකෙ. ඒ අය වර්ණයෙන් ආයුෂින් වැඩි ආනුභාවය වැඩි තේජස වැඩි ඇයි උතුම් දෙයක් ස්පර්ශ කළා තමයි ඒ අය දිව්‍ය ලෝකෙ උපදින්නේ. ඉතින් මෙයා කියනවා අනේ මටත් මාවත් ධර්මයේම සමාදන් කරවන්න මට පැහැදිලිව පේනවා කියනවා කොච්චර මේ සැප වින්දත් මේ මේ දිව්‍ය ලෝකේ ඇතන් දිවුරු මහා තෙදවත්. ඒ තේජස ඉදිරියේ මම ටිකක් පසුබහිනවා කියනවා. මට මේක කියනකොට මතක් වුණේ අංගුත්තර නිකායේ දේවතා සූත්‍රය තියෙනවා. බුදුරජාන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි මේ කාරණාව හරි විශේෂ කාරණාවක් පින්වත්නි. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහන්නේ ඊයේ රාත්‍රියේ දේව පිරිසක් ඇවිල්ලා මං ඉදිරියේ වන්දනා කරලා කියා හිටියා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි සංඝයා දැකලා පැහැදිලා සංඝයා දකිනකොටම හුනස්නේ නැගිටලා ඒ පින් බලයට දිව්‍ය ලෝකෙ ඉපදිච්ච අය ඒ වුණාට ස්වාමීනි අපිට ඒ සංඝයා ළඟට ගිහිල්ලා වන්දනා කරගන්න බැරි වුණා. දිව්‍ය ලෝකේ ඉපදුනත් අපිට ලොකු පසුතැවිල්ලක් තියෙනවා අනේ අපි සංඝයාට වැඳනම් කියලා. ඊට පස්සේ ඒ දෙවිවරු ටික අතුරුදහන් වුණා. තවත් දෙවිවරු පිරිසක් ආවා. ඒ දෙවිවරු කියනවා ස්වාමීනි අපි සංඝයා දැකලා ගෞරවයෙන් ළඟට ගිහිල්ලා වන්දනා කළා. අනේ ස්වාමීනි වඩින්න කියලා වඩම්මලා ආසනයක ඉඳවලා මේ ආසන පූජා කරගන්න බැරි වුණානේ. අපිට ඒ ගැන හරි පසු දැවිල්ලක් තියෙනවා කිව්වා. ඒතර දිව්‍ය ලෝකේ නොකලපු පින් ගැන කියන්නේ පිනක් කරන්න අවස්ථාව තියෙද්දී ඒක මගහැරිච්ච එක ගැන දෙවිවරුන්ට දැනෙන අවස්ථා තියෙනවා පින්වත්. ඊට පස්සේ ඒ දෙවිවරු අතුරු දාගුණා තව පිරිසක් ආවා. ඒ දෙවිවරු කියනවා ස්වාමීනි අපි සංඝයාට එහෙම ආසනත් පූජා කළා මේ වැඩින්ද කියලා. හැබැයි ඉතින් අපිට ශක්ති පමණින් අනේ තියෙන දෙයක් පූජා කරගන්න බැරි වුණානේ. අර සංඝයා දැකලා හුනස්නේ නැගිටලා වැඳලා ආසන පූජා කරපු පින්බලයට දෙව්ලොව ඉපදුනා. අර මොනවද දානයක් පූජා කරගන්න බැරි වුණා. ඉතින් ඒ ඒ නිසා අපි දැන් දිව්‍ය ලෝකේ අපිට අනිත් දෙවිවරු ළඟ දැනෙනවා අපි දිව්‍ය ආයු වර්ණ වලින් අඩුයි වගේ. පසුතැවිල්ලකුත් හිතේ තියෙනවා කියෝ. ඊට පස්සේ කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ තව පිරිසක් ඇවිල්ලා කියනවා භාග්‍යතුන් වහන්සේ අපි සංඝයාට දානේ පූජා කළා. අනේ දානේ පූජා කළා බණ ටිකක් අහන්න බැරි වුණා. ධර්මයේ ශ්‍රවණය කරගන්න බැරි වුණා. ඒ නිසා දිව්‍ය ආයු වර්ණ සැප වලින් අඩුයි පසුතැවිල්ලත් හිතේ තියෙනවා. තව දෙවරු කියනවා අනේ අපි බණ ඇහුවා. ඒ බණ මතක තියාගත්තේ නැහැ. ওই සමහර මිනිස්සු කියන්නේ අනේ හරි අගේ ඇති බණ ටික මතක නැහැ. ඊට පස්සේ කියනවා අනිත් දෙවරු කියනවා අනේ අපි ධර්මයේ ඇහලා මතකත් තියාගත්තා. ඒ මතක බන හිතේ තියෙන බන විමසුවේ නෑ. ඒකයි දැන් අපි අර පහු පහුගිය කාලේ මතක් කළේ මේ කොරෝනා වසංගතයේ මේ පැතිරි පැතිරි යනකොට දැන් සිහි කරන්න ධර්මය කියලා භාග්‍යතුන් වහන්සේ අනිත්‍යයි කියලා වදාරපු කාරණාව කොච්චර ඇත්තද කියලා. මෙහෙමත් අනිත්‍යයක් පින්වතුනි. මෙහෙමත් වෙනස් වීමක්. කවුද හිතුවේ මාස ගණන් එක තැනට වෙලා ඉන්න වෙයි කියලා. ඔක්කොම වෙනස් වෙලා ගියා. මුළු ලංකාවේ මිනිස්සු යන්නේ එනකොට කටවල් වහගෙන යන්න වෙයි කියලා කවුද හිතුවේ ලෝකයක් කටවල් වහගෙන ගියා. මිනී දහස් ගණන් එක තැන දකින්න වෙයි අහන්න ලැබෙයි කියලා කවුද හිතුවේ? එහෙම සිද්ධ වුණා. මරණය කියන එක පෙනි පෙනී තිබුණා. මරණය කියන එක වටේම සැරි සැරුවා. හැම තැනෙම බයෙන් තැති ගැනීම කංවලට ඇහුණා. කොච්චර අනිත්‍ය වුණාද වෙනස් වුණාද ඉදිරියට තව කොච්චර දේවල් අනිත්‍ය වෙයිද කොච්චර දේවල් වෙනස් වෙයිද ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ අනිත්‍යයි කියලා දේශනා කරපු එක බලන්න කොච්චර ඇත්තක්ද දැන් මිනිසුන්ට අනිත්‍යයි කියන බණ මතකයි විමසන්න ඕන ඇත්තනේ මේක කියලා ඉතින් ඒ දවස්වල අපි කිව්වා නිතරම අනිත්‍ය සිහි කරන්න මරණ සතිය සිහි කරන්න. මරණයේදී සියල්ල අත්හැරලා යන්න සිද්ධ වෙන බව සිහි කරන්න දැන් ධර්මයේ බුදුරජාණන් වහන්සේ වදාළදී ප්‍රියමනාප දෙයෙන් වෙන් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළදී සත්‍යයි ඒක දුකක් බව සත්‍යයි සිහි කරන්න කිව්වා. ලෙඩ ලෙඩ රෝග වැළඳීම දුකක් ඒක සත්‍යයි කියලා සිහි කරන්න කිව්වා. ඊට පස්සේ මරණය කියන එක දුක්සහිත දෙයක් ඒක සිහි කරන්න කිව්වා. අප්‍රිය අමනාප දේවල් එක්ක එකතු වීම දුකයි කියලා ඒ බුදුරජාන් වහන්සේ වදාළ එක සත්‍යයක් කියලා සිහි කරන්න කිව්වා. ලෙඩ රෝග ජරා මරණ වලට පත්වෙන සත්වයා මෙසේ වෙන්න එපා කියලා පතනවා. මා කරා මේවා නොපැමිණෙනවා නම් කියලා. කැමති උනාට ඒක ලැබෙන්නේ නැහැ. කැමති දේ නොලැබීම දුකක් කියන කාරණාව සිහි කරන්න කිව්වා. සසරේ යන්නේකේ දුක කියලා සිහි කරන්න කිව්වා. කෙලවලක් නැතුව සංසාරේ ගමන් කරද්දි මෙච්චර රෝග ව්‍යසන, දුර්භික්ෂ ව්‍යසන, භෝග ව්‍යසන මේවා වලට පත්වෙවි සංසාරේ සත්වයා ඉන්නේ කියලා සිහි කරන්න කිව්වා. මිනිස්සයා බල්ල කුකුලෝ ගානට මේ මිනිස්සයා වැටුණා මිනිස්සයාගේ ජීවිතය ඒ තත්ත්වෙට පෙරළුණා. ඒවා භාග්‍යතුන් වහන්සේ අනිත්‍යයි සසර දුකයි කියලා කියපු දේශනාව පිළිගන්න කියලා අහපු බණ විමසපල්ලා දැන් කියලා කොච්චරනම් කීවද? ධර්මයේ මතක තියාගන්න එකයි ධර්මයේ විමසන එකයි පුදුම පිනක්. ඉතින් ඒ දෙවරු කියන අපි ධර්මයේ විමසුවේ නැහැ. ඒ නිසා අපිට වෙනසක් දැනෙනවා දිව්‍ය ලෝකියාවට පස්සේ. තව දෙවරු පිරිසක් කියනවා අපි ධර්මයේ විමසුවා විමසලා ඒ ධර්මයේ පිළිපැද්දා. ඒ නිසා අපිට දිව්‍ය ලෝකයේ දුකක් නැහැ, පසුතැවිල්ලක් නැහැ. අපි අනිත් දෙවරුන්ට වැඩිය දිව්‍ය ආයු වරණ සැප බල තේජස අධිප අධිපති භවෙන් වැඩි. මක් නිසාද අපි තථාගතයන් වහන්සේගේ ශාසනයේ ධර්මය අහලා නුවණින් විමසලා පිළිපැදපු අය. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහන්නේ බලන්න කිව්වා ධර්මයේ හැසිරෙච්ච අය එහි ගිහිල්ලා පසුතැවෙන්නේ නැතුව සන්තෝෂෙන් දිව්‍ය සැප භුක්ති විඳින විදිය. පින්වත් මහන්නේ මාද නුඹලාට කියන්නේ පසුතැවෙන්න එපා. අර තේන රුක් මුල් වන සෙනසුන් ඔබත් ඇසූ ධර්මයේ නුවණින් විමසන්න. ඒ ධර්මයේ පිළිපදින්න ධර්මයෙන් ප්‍රයෝජනය ගන්න කියලා බුදුරජාණන් වහන්සේ පසුතැවිලි නොවන ජීවිතයක් ඇති කරගන්න කියලා මේ ධර්ම දේශනාවෙන් වදාලා. ඒ නිසායි මේ කියන්නේ පින්වතුනි සමහර වෙලාවට සමහර අයගේ පින් බලයට දෙව්ලොව ඉපදිලා සමහර අයට හිතේ අපිට තව මෙහෙම පින් කරගන්න තිබ්බා. අනේ ද්‍රෝණයක් ධාතු තිබ්බා. අනේ අපිට ගිහිල්ලා ධාතුන් වහන්සේලා වැඳ ගන්න තිබ්බා. අෂ්ටඵල දෙතිස්ඵල ජයසිරි මහ බෝධින් වහන්සේ වැඳ පුදා ගන්න තිබ්බා. සත්පුරුෂයෝ හිටියා උන්වහන්සේලාගේ ඇසුරේ හැමදාම අපිට බණ අහන්න තිබ්බා. මේ ධර්මයේ පුරුදු කරගන්න තිබ්බා කියලා ගොඩාක් දුක හිතෙයි. ඒ වගේ තත්වයක නම් ඇති කරගන්න එපා. හොඳට ධර්මයේ නුවණින් විමසන්න. මේ ඔබ කරපු පින් ගැන සතුටු වෙලා සතරාපා බිය ඉදිරියේ සුගති සැප අපිට තියෙනවනේ කියලා හිතට ප්‍රීතිය ඇති කර ගැනීම පිණිස සහ කර්ම කර්මඵල විශ්වාසය තුල ඔබ ස්ථාවර කිරීම පිණිස මේ ධර්ම දේශනා තියෙන්නේ. නමුත් ඔබ තවත් දියුණු කරගත යුතු දෙයක් තියෙනවා. ඒ තමයි ධර්මයේ නුවණින් විමසීම. හොඳට විමසන්න. ඉතින් ඒ නිසා මේ බලන්න ඉතින් ඒ විදිහට මේ දිව්‍ය ලෝකේ දෙවිවරු මුගලන් මහරහතන් වහන්සේ සමග කතා බහ කරලා තියෙනවා. ඉතින් කියනවා පුළුවන් නම් මට කවුරු හරි අනුකම්පා කරනවා නම් දෙවිවරු කියනවා මාව ධර්මයේ සමාදන් කරවන්න කියනවා. ඕන්න දෙවිවරු. අද කාලේ දෙවිවරු විදියට වේශයෙන් ඇවිල්ලා මිනිස්සුන්ට කතා කරලා කියන්නේ මට හදලා දෙන්න දේවාලයක් මං වෙනුවෙන් පූජාවල් තියන්න මං වෙනුවෙන් පහන් තියන්න ඊළඟට මම ලෙඩසුව කරන්නම් ආරක කරන්නම් මේක කරන්නම් කියලා අද කතා කරන අය මේ බලන්න මේ දෙවරු කියනවා අපිව ධර්මයේම සමාදන් කරවන්න කියලා. ඉතින් පින්වත්නි ওই විදිහට ওই පබස්සර විමානේ ඊළඟට බුදුරජාණන් වහන්සේගේ කාලයේ වෙච්ච සිද්ධියක් මේ තවත් මේ තියෙන්නේ. ඒ තමයි මේ දිව්‍යාංගනාව මේ පුදුම සහගත මේ දිව්‍ය විමානයක් ඈ මං කිව්වේ ඒකයි දිව්‍ය ලෝකේ කියන එක අපිට මේ එක කතාවක් දෙකක් අහපු පමණින්ම පින්වතුනි ගන්න බෑ හිතට මේ බලන්න පින්වත් දෙව්දුව අහස ගමන් ඇති උතුම් හස්තියෙකුගේ පිට නැගලා අහසින්ම නේද ඔබ ආවේ ඇතාව සරසලා තියෙන හැටි නම් හරි සුන්දරයි. රම් මැණික් රම් මැණික් සැරසු රන් දැලින් විචිත්‍රවත් කරලයි මේ ඇතාව තියෙන්නේ. මේ ඇතාගේ දල දෙක මත නිල්වන් ජලය තියෙනවා. දැන් බලන්න මේ ඇතා කොච්චර විශාලයිද කියනවනම් ඒ ඇතාගේ දල දෙකේ උඩ කාණුව වගේ පොකුණු දෙකක් තියෙන්නේ. ඒ පොකුණු දෙකේ පිපුණ නෙළුම් තියෙනවා. ලස්සන පොකුණු. ඒ නෙළුම් මත පංචාංගික තූර්යනාද මීරට නාද වෙද්දී මේ මනහර දිව්‍ය අප්සරාවන් ලස්සනට නටනවා. එතකොට දිව්‍ය අප්සරාවන් පොකුණේ නටනවා මල් උඩ. ඒ මල් තියෙන්නේ පොකුණේ, පොකුණු දෙක තියෙන්නේ දල දෙක උඩ. එතකොට ඇතා කොච්චර විශාලයිද කියලා හිතන්න. මහානුභාව ඇති දෙව්දුව දිව්‍ය අධිපති බවටයි දැන් ඔබ පත් වෙලා තියෙන්නේ. ආනුභව සම්පන්න දිව්‍යංගනාවක්. මිනිස්සු ලෝකේ ඉන්න කාලේ මොකද්ද ඔය කරගත්ත පින? ඊට පස්සේ ඈ කියනවා පින බරණැස් නුවරදී මම බුදුරජාණන් වහන්සේව බැහැ දකින්න ගියා. වස්ත්‍ර දෙකක් පූජා කරගත්තා. ඒ සිරිපායුග වන්දනා කරගත්තා. බිම වාඩි වුණා. මට හරි සතුටුයි. මං වැඳගෙන හිටියා. බුදුරජාන් වහන්සේට රත්තරම් පාට සලු දෙකක් පූජා කරලා මේ බුදුරජාණන් වහන්සේ දෙස වැඳගෙන හිටපු මේ උපාසිකාවක් මෑ දුප්පත් කෙනෙක්. ඉතින් බුදුරජාණන් වහන්සේ තනි රත්තරම් පාටයි. උන්වහන්සේ මට දුක දුක හටගන්න හැටි දුකේ අනිත්‍යතාවයත් වදාලා. ඒ වගේම මේ අසංකත වූ සනාතන වූ දුක් නැති නිවන ගැන වදාලා. කෙලෙස් දුරු වෙන ආර්ය අෂ්ටාංග මාර්ගේ වදාලා. මට ආයුෂ තිබුණේ ටිකයි. මම මැරුණා. ඒ ලෝකෙන් චුත වුණා. ඊට පස්සේ තමයි තවතිසාවේ දෙවියන් අතර මං උපන්නේ. දැන් සක්දිවිඳුගේ බිරිඳක්. මගේ නම හැම තැනම පැතිරිලා තියෙන්නේ. මගේ නම යසුත්තරා. ඒ දිව්‍ය ලෝකේ පුරාම පැතිරිලා තියෙන්නේ. මෑ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ සෝතාපන්න වුණ ශ්‍රාවිකාවක්. එදොට මෑට ලැබිලා තියෙන දිව්‍ය විමානේ තනිකර ඇතෙක් උඩ තියෙන්නේ. ඇතාගේ දල දෙක උඩ පොකුණ පොකුණේ මල් ඒ මල් උඩ තමයි දිව්‍යාංගනාව නටන්නේ. ඉතින් මේ රත්තරන් සලු දෙකක් පූජා කිරීමත් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමත් බලන්න ඒ ඒ තමන්ගේ හිතේ ඇතිවෙන පුණ්‍ය සංස්කාරවල විපාක ඉතින් ඒ නිසායි තමයි පැහැදිලිවම කියන්නේ දෙව්ලොව සත්පුරුෂයන්ගේ භූමියයි කියලා. සත්පුරුෂයන්ගේ භූමියේ මනුස්ස ලෝකේ අඩන්තේට්ටන් තියෙන්නේ සම්මාදිට්ඨික කර්මයක් මුල් වෙලා මිනිස්සෙක් වෙලා උපදිනවා. මිනිස්සෙක් කියලා ඉපදුනාට පස්සේ නානා දෘෂ්ටි ගන්නවා. හොඳ කරපු මිනිස්සුත් හොඳ කරපු කර්මත් විපාක දෙනවා නරක කරපු කර්මත් විපාක දෙනවා. ඔක්කොම එකට කවලමේ තමයි මේ විපාකේ එන්නේ. ඒ වුණාට දෙව්ලොව තියෙන වාසනාව තමයි මේ දෙව්ලොව සත්පුරුෂයන්ගේ භූමිය. අනිත් එක තමයි ගොඩාක් මාර්ගඵල ලැබ. දැන් බලන්න සග්දවිඳුගේ දිව්‍යාංගනාවම කී දෙනෙක් හිටියද සෝහන් වෙච්ච අය බිරින්දෑවරු සාක්දෙවිඳුගේ බිරින්දෑවරුම කී දෙනෙක් ඉන්නවද බලන්න සෝහන් වෙච්ච අය එතකොට විමානවල කොච්චර හිටියද බලන්න සෝහන් වෙච්ච අය බුදුරජාණන් වහන්සේ ඇහෙන් දැකපු රහතන් වහන්සේලා නේත්‍රයෙන් දැකපු දෙවිවරුනේ ඉන්නේ තවතිසාවි එතකොට ඒ වාගේ ඉන්න අය අනිත් අයට කොච්චර ධර්මයෙන් අනුග්‍රහ කරයිද අද කාලයේ කෙනෙකුට ශ්‍රද්ධා මාත්‍රයක් ඇතිවීම තුලින් ඒ අය අනිත් අයට කොච්චර ධර්මයේ ධර්මයෙන් අනුග්‍රහ කරනවද අනේ සංසාරයට වැටෙන්න එපා ඔයාලත් මේ ධහමේ පිළිසරණ ගන්න කියලා ශ්‍රද්ධාව ඇති වෙච්ච පමණින් සතර අපාය බය ප්‍රහාණය කරලා චතුරාර්ය සත්‍යයේ සත්‍ය ඥාණයටපත් උන සෝවාන් වෙච්ච ශ්‍රාවකයෝ කොච්චර උපකාර කරයිද අනිත් අයට ධර්මයේ හැසිරෙන්නේ එතකොට දෙවිවරු කොච්චර උපකාර කරනවද දිව්‍ය ලෝකේ ඉන්න අන් අයට ධර්මයේ හැසිරීම පිණිස. ඒකනේ බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ මේ ධර්මයේ හොඳට මතක තියාගෙන දරාගෙන හැසිරිච්ච කෙනෙක් මාර්ගඵල නොලබා දිව්‍ය ලෝකේ ගිහිල්ලා ඒ දිව්‍ය ලෝකේ එයා කිසි ගාණක් නැතුව දිව්‍ය පංචකාමයේ යෙදී වාසය කළත් අනිත් දෙවරු කියනවා කියනවා භවත සිහි කරන් ඔබ අහවල් ගමේ අහවල් තැන අහවල් විදියට හිටියේ මේ විදිහටයි ඔබ ධර්මයේ පුරුදු කළේ ආන්න ධර්මයේ දේශනා කරන විමාන තියෙනවා ඔබ ඒ විමාන වලට ගිහිල්ලා ධර්මය අහන්න කියලා අනිත් දෙවරු සිහි කරනවා සමහර අයට ධර්මයේ Tamandම මතක් වෙනවා මේ මම මේ විදිහට ධර්මයේ පුරුදු කළා ආවි කියලා. දැන් ගොඩාක් දෙවිවරු ආපස්සට බලනවා අපි මොන පිනකින් දාවි කියලා. ඒතකොට මනුස්ස ලෝකේ කරපු පින් Tamanට පින් කරන්න උපකාර කරපු අය ඒ ගොඩාක් අය මතක් වෙනවා. ඉතින් පිංහතුනි බලන්ඩ මේ ඊළඟට අලෝමා විමානවත්තුව මේකව මේ දිව්‍යංගනාවත් අපූරු සුන්දරත්වයකින් තේජසිකින් බැබලෙන දෙව්දවා. තිං අහනෝම කොහොමද මොකත් කරලා දාවේ මොගලම් මහරතන් වහන්සේ අහන්නේ. ඊට පසකිනෝ මං බරණැස් නුවරදී හිරුගොත් වන්සේ ඥාතිවරයා වන බුදුරජාණන් වහන්සේට පහන් සිතින් යුතු මගේ දෑඇතින්ම වියලි පිට්ටුවක් පූජා කළා. දැන් මෙයා දුප්පත් කාන්තාවක් බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා දැක්කා. පූජා කරගන්න දෙයක් නැහැ. වියලි පිට්ටුවක්. ඒ පිට්ටුව වියලි එකක්. ලුණු තිබුණෙත් නැහැ. එබඳු දානෙහි පවා විපාකේ බලන්න. එබඳු දෙයකට මෙබඳු සැපවත් දෙව්ලෝකේ ඉන්න මේ අලෝමා දෙව්ලොව දෙව්දුව දැක දැකත් පින් නොකරන්නේ කවුද? ලුණුත් නැති වියලි පිට්ටුවක් පූජා කළා දිව්‍ය ලෝකෙ මෙච්චර ආනුභාව සම්පන්න බවට පත් වුණ අලෝමා දෙව්දුව දැකලත් පින් නොකරන කෙනෙක් ඉන්නවා නම් වැඩක්ම නැහැ කිව්වා. ලුණුත් නැති පිට්ටුවක් පූජා කරලා මේ ලැබිච්ච දිව්‍ය සැපය. දැන් බලන්න මේ මිනිසුන්ට මේ පූජා කරන දේට වැඩි හිතේ තියෙන පහන් සිත පැහැදීම ඊට පස්සේ ඒ පිනෙන් තමයි මෙච්චර ලස්සනක් මෙච්චර සැපක් මෙච්චර දිව්‍ය සම්පත්තියක් ලැබුණේ. ඉතින් ස්වාමීනි ওই පින තමයි මම කරගත්තේ කියලා අලෝමා දෙව්ලුව දෙව්දුව කියනවා. ඊළඟට තවත් බලන්න හරි ලස්සන තව දිව්‍ය විමානයක් තියෙනවා. ඒ දිව්‍යාංගනාවත් ඖෂධී තාරකාවක් වගේ බබලනවා ලස්සනට හැම තැනම ප්‍රිය උපදවන සැප සම්පත් වලින් ආඩ්‍ය වෙලා සිටින්නේ ඉතින් මුගලම් මහරහතන් වහන්සේ තමයි දේවදුවකින් ඇහුවේ මොකද්ද මෙච්චර කරපු පින් බලය කියලා. ඊට පස්සේ කියනවා මම අන්දකවින්ද රටේ තමයි ආදිච්ච බන්දු බුදුරජාණන් වහන්සේට කැඳක් පූජා කරලා. ඒක හොඳ හැටියට තෙම්පරාදු කරපු බෙහෙත් කොළ කැඳක්. ඖෂධ කැඳක් පූජා කරලා තියෙනවා. ඒකට මං තිප්පිලි දැම්මා. දැන් මර කැඳ පූජා කරපු එක. ඇයි යාට ඉච්චර සැප ලැබුණේ ඒකෙන්නේ? දම්පු දේවලුත් මතකයි. මම ඒකට තිප්පිලි දැම්මා. සුදුලූණු දැම්මා. සැවන්දරා දැම්මා. ඍජු හිත් ඇති බුදුරජාණන් වහන්සේ ගැන චිත්ත ප්‍රසාදයෙන්මයි මම බෙහෙත් කැඳ පූජා කරගත්තේ. ඔන්න කැඳ පූජාවේ ආනිසංස. සියලු අඟපසඟින් සුන්දර වූ ස්ත්‍රියක් ඉන්නවා. තමන්ගේ ස්වාමියාට ඇගේ දැක්මත් අලාමකයි. ඇය සක්විති රජුගේ අගමේසිය බවට පත් වෙනවා. ඒ වුණාට ඒ සම්පත් මේ බෙහෙත් කැඳ දානේ විපාකයෙන් 12 වෙනි කලාවෙන් කලාවක් තරම්වත් වටින්නේ කියනවා සක්විති රජතුමාගේ බිරිඳ වෙන එක පුංචි වැඩක් කියනවා. ඒත් කැඳ ටිකක් පූජා කරලා මේ ලැබිච්ච දිව්‍ය සැපය හිතා ගන්න බෑ කියනවා. ඊට පස්සේ කියනවා ලක්ෂයක් රංකාවනු ලක්ෂයක් අශ්වයන් ආශ්වේලඹුන් යදෝපු ලක්ෂයක් අශ්වරත සුන්දර මිනිකඩොල් ආභරණවලින් සැරසුන ලක්ෂයක් කන්‍යාවන් කියන මේ කිසි දෙයක් බෙහෙත් කැඳ දාන විපාකේ සොළොස්වෙනි කලාවෙන් කලාවක් තරම්වත් වටින්නේ නැහැ. බෙහෙත් කැඳ තියෙන දැන් අර සුළුගුළු උපාසකතුමා මලියදේව මහරහතන් වහන්සේට හදලා දීලා තියෙන්නේ බෙහෙත් කැඳක් සුළුගුළු කැඳ කියලා. ඔය අදටත් මේ බෙහෙත් වර්ග 11කින් එක හදන්නේ. බෙහෙත් කැඳ. එතකොට මේ ඖෂධයෙන් අපේ මලියදේව මහරහතන් වහන්සේගේ බඩේ කැක්කුමසුක වෙලා. ඉතින් රෝගියෙක් පිණිස පූජා කරන කැඳ තමයි බෙහෙත් කැඳ. දැන් මම එකයි කිව්වේ කරපිංච කැඳ වර්ග. ඒවා බෙහෙත් කැඳ ගණයට වැටෙන්නේ. එතකොට ඒ වගේ විපාක මේ කියන්නේ. හේමවත කියන වටිනා ඇතු జాතියක් ඉන්නවා. ඒ ඇතුන්ට උතුම් රත රෝදේ හැඩයට කරකැවි ගිය ඇද්දල තියෙනවා. රණින් කරපු ආභරණ වලින් ඒ ඇතුන්ගේ බෙල්ල සරසලා තියෙනවා. එබඳු සෝභමාන වූ ඇතුන් 100ක් ලැබුණත් බෙහෙත් කැඳ දානේ විපාකයෙන් සොළොස්වෙනි කලාවෙන් කලාවක්වත් තරම් වටින්නේ නැහැ කියනවා. මේ ලෝකේ කවුරු හරි කෙනෙක් සිව් මහා දිවයිනට දිවයිනට අධිපති වෙලා සක්විති රජ බවට පත් වෙනවා නම් බෙහෙත් කැඳ දානේ විපාකයෙන් සොළොස්වෙනි කලාවෙන් කලාවක් තරම්වත් වටින්නේ නැහැ කියනවා. කොහොමද බෙහෙත් කැඳේ විපාක? ඒකනේ බුදුරජාණන් මේ වැඩසටහනේ ආරම්භයේ ඔබට මතක නම් මට මතක හැටියට දෙවෙනි වැඩසටහන වගේ ඒ ආරම්භයේම මතකද ඔබට කිව්වා බුදුරජාණන් වහන්සේ දිව්‍ය ලෝකයේ සැප විස්තර කරපු තැන. බුදුරජාණන් වහන්සේ දිව්‍ය ලෝකේ සැප විස්තර කරා සක්විති රජුරෝ මිඳින සැප මේ අතරගත් ගල් කැටයක් වගේ. දිව්‍ය ලෝකේ සැප හිමාල පර්වතේ වගේ කියලා කිව්වා. ඊතර කොච්චර සැප සම්පත්තියක් තියෙනවද? ඒ සැපක් ලබලා දුන්නේ කැඳ පූජාවේ ආනිසංස විදිහටනේ. ඉතින් ඒ නිසා ඔබත් ওই වැඩි හිටියායට පන්සලේ සිල් ගත් අයට ඊළඟට සංඝයා වහන්සේලාට ඊළඟට දන්සැල් දෙන කාලෙට හොඳ කැඳක් පූජා කරගන්න. ඒ මොකක් හරි ජීවිතේට එක වතාවක් හරි මේ පින්කම් කරලා තියාගන්න. මනුස්ස ලෝකයේ මනුස්ස උප්පත්තිය දුර්ලභයි. දන් දීම දුර්ලභයි. ඉතින් දැන් බලන්න මේ වාගේ දේවල් ඔයාලා හිතන්නේ බටහිර රටවල් වලට අයට අහන්නවත් තියනවද මේ විස්තර? බටහිර හෝ වෙනත් ආගම් වල මේ වගේ විස්තර තියෙනවද? වෙනත් ආගමක මේවැනි දර්ශනයක් තියෙනවාද? පින් පව් ගැන මෙච්චර විග්‍රහයක් තියෙනවාද? පින මේකයි විපාක මේකයි කියලා මෙච්චර විනිවිද දේශනාවක් තියෙනවාද? බලන්න බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයන්ට ලැබිච්ච වාසනාව ගැන කිසිම තැනක මුලාවක් නැහැ සාක්ෂි පිට හැම දෙයක්ම තියෙන්නේ. දැන් අද කාලේ වුණත් බුදුරජාන් වහන්සේ අනිත්‍යයි මේ ලෝකේ තමාගේ වසඟේ පවත්තන්න බෑ ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛා කියලා මේ දුක ගැන දේශනා කරපියෝ ඇස් පන අපිට පෙනුනි. ලෙඩ රෝග ඉදිරියේ මිනිස්සු අසරණයි කියලා පෙනුනි. ජීවිතේ ප්‍රශ්න සල්ලි වලින්ම විසඳ ගන්න බෑ කියලා පෙනුනි. මේ ලෝකයට එන සෑම ප්‍රශ්නයක් ඉදිරියෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේම සත්‍යයි කියලා පෙනෙනවා. එතකොට කොච්චරද කියලා කල්පනා කරලා බලන්න බුද්ධ ශාසනයේ වටිනාකම. ඒ නිසා බුදුරජාන් වහන්සේ සරණ යන්න ලැබීම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙන්න ලැබීම සුළු දෙයක් කියලා නම් හිතන්න එපා පින්වත්නි. තවත් දැක්කා දිව්‍යාංගනාවක්. මේ දිව්‍යාංගනාව ගොඩාක් සුන්දරයි. ඇය නටද්දී ඇගේ ශරීරයෙන් ලස්සන හඬක් නිකුත් වෙනවා. නටනකොට නිකම්ම හඬක් නිකුත් වෙනවා. ඒ වගේම මේ පා තබනකොට එය දිව්‍ය සුගන්ධය ඒ වගේම දිව්‍ය ආලෝකයේ විහිදෙලා යනවා. කේස කලාපයෙන් පවා හිසේ මල් කලඹක් තියෙනවා මේ දෙව්දුවගේ. මේ වෙනත් දෙව්දුවක්. ඊට පස්සේ පංචතූර්ය නාදයට වැඩිය ලස්සනයි මෑගේ ඒ නිකුත් වෙන නාදය. හිසේ මල් කලඹක් සුන්දර මල් කලඹක් තියෙනවා ලස්සන උටුන්නක් වගේ. හරි සුවඳයි. මංජූසක වෘක්ෂය වගේ තමයි අනිත් අයට හිතෙන්නේ. මේ සොඳුරු සුගන්ධය ඔබේ නාසයට දැනෙනවා නේද? ඉතින් කියනවා අහනවා දෙව්දුව මෙච්චර සැප සම්පත්තියක් ඔබට ලැබුණි කුමක් නිසාද කියලා අහනවා. ස්වාමීනි සැවැත් නුවර මගේ යෙහිලියක් හිටියා. ආර්ය සංගරුවනු දෙස ඇය මහ විහාරයක් කෙරෙව්වා. ඔන්න බලන්න. ඒ ගැන ගොඩාක් සතුටු වුණා. මං ඒ පින අනුමෝදන් වුණා. ඒ ප්‍රසාදේ මං දැක්කා. මටත් ඒ සංගරුවන ගැන හරි ප්‍රීතියක් ප්‍රියක් උපන්නා. මම මේ පින අනුමෝදන් වුණේ පිරිසිදු සිතින්මයි. දර්ශනීය වූ මේ පුදුම සහගත දිව්‍ය විමානයේ පහළ වුණේ නිසායි මගේ පුණ්‍ය 이르දියෙන් අහසේ පොළොවේ යොදුම් පුරා මේ විමානයේ ගමන් කරනවා. ලස්සන විමානයක්. ඇයි මේ යෙහෙලියක් විහාර පූජාව කරද්දී අනුමෝදන් වෙලා අනේ සාදු කියලා. කවුද මේ යෙහෙලිය සැවැත් නුවර හිටපු විහාරයක් කරවපු? විසාකා. කියනවා මගේ දිව්‍ය විමානයේ විශාල මන්දිර තියෙනවා. අපූර්වට කාමර තියෙනවා. හාත්පස ඒ විමානයේ දිලිසෙනවා පොකුණු තියෙනවා ඒ පොකුණු ඇතුලේ රත්තරන් වැලි උඩට පේනවා හරි යගේ දිව්‍ය මාළු රංචු පීනනවා ඒකේ ලස්සන නෙළුම් මල් තියෙනවා සුළඟ හමාගෙන ඉද්දි හරි සුවඳයි ඒ වගේම ඒ විමා ඒ පොකුණ වටේට ජම්බු කෝසන් තල් පොල් ওই මනුස්ස ලෝකේ තියෙන ගස් වර්ග දිව්‍ය ලෝකේ ගස් වර්ග ඔක්කොම තියෙනවා නානා තූර්ය වාදන මිහිරි සංගීත අප්සරාවෝ මේ ඔක්කොම මේ මේ තියෙනවා යම්කිසි කෙනෙක් මගේ විමානේ හීනෙන් දැක්කොත් ඒකම ඇතිගෙන ඒ මනුස්සයාට හිත හිතා ප්‍රීතියෙන් ඉන්න. කියනවා මේ විදිහේ පුදුමාකාර දර්ශනීය දිවි විමානයක් ආලෝකමත් දිවි විමානයක් මට ලැබුණේ විශාකා මේ පූර්වාරාමේ පූජා කරපු එක අනේ සාදු කියලා අනුමෝදන් වුණ පිනට කියනවා. ඉතින් අහනවා ඔබේ පිරිසුදු පුණ්‍යානුමෝදනාවෙන් තමයි ඔබ ඔබට මේ දර්ශනීය විමානය ලැබුණේ මේ අනේ සාදු කියලා අනුමෝදන් වෙලා ඔබට මේක ලැබුණේ මං අහන්නේ මේකයි ඉතින් ඒ විහාර දාන දීපු ස්ත්‍රිය කොයිද උපන්නේ ඇගේ ගතිය කියන්න පුළුවන්ද ස්වාමීනි එයා මගේ එහෙලියනේවා එයා එයානේ ආර්ය සංඝයාට ඒ මහා විහාරයේ හදවලා පූජා කළේ චතුරාර්ය සත්‍ය ගැන අවබෝධයක් ඇතුව තමයි ඈ දන් දුන්නේ. ඈ උපන්නේ නිම්මාන රතේ කියනවා. දැන් ඈ සුනිම්මිත දෙව්රජුගේ බිරින්ද වෙලා ඉන්නේ. ඇගේ පුණ්‍ය විපාකේ නම් හිතා ගන්නවත් බෑ. ඇය කොහේ උපන්නේද කියලා නේද මගෙන් ඇහුවේ. ඕන් ඔබ වහන්සේට මං දන්න ටික කීවා. ඒ නිසා අනුත් අනිත් උදවියත් කුසල් දහම් වලමයි සමාදම් කරවන්න ඕන. සතුටු සිතින් යුතු ආර්ය සංඝයාට දම් පූජා කරගන්න ඕන. හිත පහදවගෙනමයි බණහන්න ඕන. මේ මනුෂ ජීවිතයක් ලැබීම කියන්නේ අතිශයින්ම දුර්ලභ ලැබීමක්. ඒ කියන්නේ සිත්සේ හිතු හිතු විදිහට පින් කරන්න පුළුවන් ජීවිතයක් තමයි මනුස්ස ජීවිතේ. තනි රත්තරම් පාටින් යුතු මధుර බ්‍රහ්මස්වරය ඇති බුදුරජාන් වහන්සේ තමයි මේ ශ්‍රේෂ්ඨ යහපත් මාර්ගයේ වදාළේ. ඒ නිසා යම් කෙනෙකුට පූජා කරන දානයේ මහත්ඵල උපදවයිද ආන්නේ දානයේ සතුට සිතින් යුතු ආර්ය සංඝයාට පූජා කරනවා. බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කරන ඒ ආර්ය අෂ්ටපුජ්‍යල මහා සංඝරත්නයට දම් පූජා කරන්න ඕන. මාර්ගස්ත ඵල ඒ ආර්ය මහා සංඝරත්නය නිතර සිහි කරලා ಗುಣ සිහි කරන්න ඕන. ප්‍රඥා සම්පන්න සීල සම්පන්න සමාහිත සිත් ඇති ඒ සංඝයා සිහි කරලා දන් දෙන්න ඕන. දම් පෑන් දෙන මිනිස්සු ඉන්නවා. පින් අපේක්ෂාවෙන්මයි ඔවුන් දන් දෙන්නේ. යන් ඒ ආර්ය සංඝයාට දෙන දාණය තමයි මහත්ඵල විපාක සැලසෙන්නේ. ඒ ආර්ය සංඝයා වනාහි මහානීය ගුණෙන් යුක්තයි. මිනිය නොහැකි ගුණෙන් යුක්තයි. සාගර ජලය වගේ නර වීරයන් වහන්සේගේ ශ්‍රාවක වූ මේ පිරිසමයි ශේෂ්ඨ ධර්මයේ බෙදා දෙමින් ලෝකේ එළිය කරන්නේ ඔවුන්මයි. ආන්නේ ආර්ය සංඝයාට යම පූජා කරගත්තොත් නිසි දැනට පූජා කළා වෙනවා. ඒක තමයි හරියට දීපු දේ. ඒක තමයි නියමාකාරයෙන් කරගත්තු යාගය. ලෝකවිදූ බුදුරජාන් වහන්සේ විසින් වර්ණනා කළ තියෙන ආර්ය සංඝයාට පූජා කරන දානේ. එවැනි ආර්ය සංඝයා උදෙසා දෙන දානේ සිහි කරන්න ඕනේ. එතකොට යාලට හරි සතුටක් ඇති වෙනවා. මසුරු මල මුලින්ම දුරු කරලා ලෝකේ ජීවත් වෙන්න ඕන. නින්දා රහිත වූ ස්වර්ග ලෝකේ සැප විඳින්න ඕන කියලා ඒ විහාර විමාන හිටපු දෙවඟන කියනවා. එතකොට බලන්න පින්වත්නි සංඝගුණ මේ උපාසිකාවක් දෙව්ලොව ඉන්න දිව්‍යාංගනාවක් කියන්නේ. අද කාලේ යම්කිසි උපාසිකාවකට එක දිගට පැයක් සංඝගුණ කියන්න පුළුවන්ද කියලා බලන්නකෝ. දැන් මේ කියන්නේ නින්නාද වෙන්න දෙව්ලෝ එක දිගට පැයක් සංගුණ කියන්න පුළුවන් කීයෙන් කී දෙනාද ඉන්නේ. හැබැයි හාමුදුරුවරුන්ගේ වැරදි කියන්න කිව්වනම් Facebook එකේනු YouTube එකේනු යන්ත්‍රජාලෙනු එහෙන්ද මේන්ද නිවුස් වලටද ඕන තරම් කියාගෙන යයි. වැරදි අඩුපාඩු දෝෂ. කෝ ආර්ය සංගරුවනේ ಗುಣ තථාගත බුදුරජාණන් වහන්සේගේ ಗುಣ මහරහතුන්ගේ ಗುಣ ඉතින් ඒ නිසා මේ බලන්න දිව්‍ය ලෝකෙ ඉපදිලත් අනිත් එක තමයි බලන්න අනුමෝදන් වීම. අනේ සාදු කියලා. අද කාලේ ඕනම කෙනෙකුට පින් කරන්න පුළුවන් අනිත් අයගේ පින් අනුමෝදන් වෙන්න බෑ. Tamanට දන් දෙන්න පුළුවන් අන් අයගේ දානි අනුමෝදන් වෙන්න බෑ. Taman බණ කියන්න දක්ෂයි අනිත් අය බණ කියනකට අනුමෝදන් වෙන්න බෑ. තවක් කෙනෙක් මිහිරට කවියක් බුදු ගුණයක් කියනකට අනුමෝදන් වෙන්න බෑ. තවක් කෙනෙක් වෙහෙර විහාරයක් හදනකට අනුමෝදන් වෙන්න බෑ. ඊළඟට තවත් කෙනෙක්ගේ දක්ෂතාවයක් අනුමෝදන් වෙන්න බෑ. මේකනම් මිනිසයාට වෙච්ච මහා සාපයක් මේ අනුමෝදන් වෙන්න බැරි එක. ඔබ හිතන්නේ කොහොමද යසෝදරාව සංසාරේ එක දරුවෙක්වත් දන් දීලා නැහැ. යසෝදරා මහ බෝධිසත්වයේ තරම් පින් කළා නැහැ. නමුත් ඈ කරගත්ත විශාලම පිනක් තිබ්බා. ඒ තමයි බෝධිසත්වය කරන හැම පිනක්ම අනුමෝදන් වුණා. කවදාවත් එක පිනකටවත් අකුල් හෙල්ලා නැහැ. අනේ සාදු කියලා. අනුමෝදන් වීම ඒ විදිහටම පින Tamanට ලැබෙන එකක්. මේ බලන්න මේ පූර්වාරාමේ පූජා කරද්දී මේ උපාසිකාව අනේ සාදු කියලා අනුමෝදන් වෙලා ඒ පින Tamanට ආපු හැටි. ඒ නිසා කුටි පූජා කරනකොට විහාර පූජා කරනකොට ඒ පින සතුටින් අනුමෝදන් වෙන්න. ඒ පිනේ විපාකය සුළුපට දෙයක් නෙවෙයි. ඒ නිසා අනුමෝදන් වෙනවා කියන එක සුළු දෙයක් නෙවෙයි. ඒකයි දස පුණ්‍යක් ක්‍රියාවල ඉස්සර තෙරුන් වහන්සේලා ඒවා ගොනු කළේ පත්තිපත්ත අනුමෝදනා. තමන් පින් දෙන එක පින් අනුමෝදන් වෙන එක පින් අනුමෝදන් කරන ඒවා මේ ඔක්කොම මහා කුසල කර්ම. අනුමෝදන් වෙනවා කියන එක තමයි අමාරුම පින. නැත්තම් ඔන්න ඔයාලා පින් කළා අපිට කිව්වෙත් නැහැ. ඔයාලා දානයක් දීලා අපිට කිව්වෙත් නැහැ. අපිට කිව්වනම් අපි එනවනේ. ඔය වගේ මිනිසුන්ගේ හිතවලට එක එක කෙලිස් ඇවිල්ලා අනුමෝදන් වෙන එක නැති වෙලා යනවා. ඒ නිසා අනේ කියලා අනුමෝදන් වෙන. දරුවෙක් මහාන වෙන්න ගියත් අනේ ඇයි ගියේ ඔයාලා එපා කිව්වේ නැද්ද තරුණ වයස නේද අනේ ඔයාලා ඒ ළමයි ගිහිලා එයිනේ එතකොට ඔයාලා ලැජ්ජයිනේ කියලා අර ඒ අනුමෝදන් වෙන එකක් නැහැ කවුරු හරි මහාන වෙන්න ගියා කිව්වත් අනේ සාදු එකෙක් හරි මේකෙන් ගැලවිලා යනවා නම් කියලා අනුමෝදන් වෙන්න ඕන ඉතින් ඒ නිසා මේ අහක යන පව් දාගන්න එපා එක එක ඒවට දේවල් කියලා සාදු කියලා අනුමෝදන් වෙනවා විහාරයක් හදනකොට අනුමෝදන් වෙන්න, චෛත්‍යයක් හදනකොට අනුමෝදන් වෙන්න, බෝධි මණ්ඩපයක් හදනකොට අනුමෝදන් වෙන්න, පින්කමක් කිව්වම අනුමෝදන් වෙන්න, අනේ සාදු කියලා. ඒවට ගරහන්න නැතුව. මොකද අනුමෝදන් වීමෙන් ඒ පින තමා කරත් පැමිණෙනවා. මේ බලන්න මෑගේ මෑගේ ආයුෂ මේ විමානේ අවුරුදු 3 කෝටි 60 ලක්ෂයයි. අනුමෝදන් වීමේ පින. ඉතින් ඒ නිසා ඔන්න අදත් දිව්‍ය විමාන ගණනාවක විස්තර කිව්වා ඊළඟට දිව්‍ය ලෝකෙ ගිහිලා පසුතැවිලි නොවන විදිහේ පින් ගැන කිව්වා. ඉතින් මේ කරුණු කාරණා හොඳට සිහි කරගෙන තමන්ගේ ජීවිතේ අඩුපාඩු හදාගෙන තමන්ගේ පින පිරිසිදු කරගන්න. ඒ නිසා ඒ සඳහා ඔබට වාග්ය ලැබේවා කියලා අපි සිත ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දවසේත් දිවසින්දුට දෙව්ලොව සැප දහම් වැඩසටහන සඳහා දායකත්වයේ දැරූ නොම්බර දෙක තුන්වෙනි මාවතේ අරුප්පල මහනුවර ලිපිනේ පදිංචි පින්වත් දිලන්ත සිරිවර්ධන මහත්මයා සහ පංචාලි පෙරේරා මහත්මිය විශාල පිනක් අද දවසේ රැස් කරගත්ත මේ දහම් පණිවිඩි ලෝකයට ලබා දීම පිණිස ධර්ම දානය සිද්ධ කරලා. ඉතින් අපි මේ සියලු පින් බලෙන් ප්‍රාර්ථනා කරමු ලංකාවටත් ලෝකයටත් ව්‍යසනයක් වුණ ඒ කොරෝනා වසංගත ආදී වසංගත දුරින්ම දුර වෙලා මේ මනුස්ස වර්ගයාට සිත යහපත සැනසෙල්ල රැකවරණය සැලසීවා කියලා අපි මේ පින් බලෙන් සිත ප්‍රාර්ථනා කරමු. ඒ වගේම පින්වත්නි අපි මේ පින් අනුමෝදන් කරමු සියලු පින් කැමති දෙවිවරුන්ට. දෙවරු මේ පින් අනුමෝදන් වී මේ පින්වතුනොත් අපේ ලක් දෙරණත් ලෝකයත් දෙවරු ආරක්ෂා කරත්වා මේ පින් අනුමෝදන් වෙත්වා කියලා පින් පමුණුවමු. ඒ වගේම මේ පින් අනුමෝදන් කරමු පින්වතුනි පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වල් ලොකු ස්වාමීන් වහන්සේට ලොකු ස්වාමීන් වහන්සේ නිසා අපිට ගොඩාක් පින් අනුමෝදන් වෙන්න ලැබුණා. ගොඩා පින් කරන්න ලැබුණා. ගොඩා පින් උපද්දවන්න ලැබුණා. පින් කරන හැටි ඉගෙන ගන්න ලැබුණා. ඉතින් ඒ නිසා පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝායුෂ සැප ලබත්වා පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලාට අනගාരികා මෑණිවරුන්ට පැවිදි අපේක්ෂක දූපතුන්ට මේ පින් බලයෙන් ධර්මාවබෝධයම සැලසේවා කියලා පින් පමුණුවමු. ඒ වගේම පින්වතුනි මේ පින් අනුමෝදන් කරමු. අද දවසේ දායකත්වයේ දරන පින්වත් දිලන්ත සිරිවර්ධන මහත්මයාට සහ පංචාලි පෙරේරා මහත්මියට මේ පින් අනුමෝදන් වී ඇත්තන්ගේ යහපත් අදහස් සමෘද්ධිමත් වේවා. ධර්මාවබෝධයට මේ පින් උපකාර වේවා. ඒ වගේම පවුලේ සියලු දෙනාටත් ධර්මයේ ඇසූ සියලු දෙනාටත් ශ්‍රද්ධා රූපවාහිනී ලක්විරු ගුවන් විදුලි සියලු දෙනාටත් ඔබ කාටත් මේ පින් අනුමෝදන් වේවා. මව් දෙමව්පිය ඥාති බන්දු මිත්‍රාදීන්ටත් මේ පින් අනුමෝදන් වේවා සියලු දෙනාට සසර දුකෙන් නිදහස් වෙන්න මේ ධර්මීය සූපින ඒකාන්තෙන් හේතු වාසනා වේවා කියලා සිත ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි නමෝ බුද්ධාය මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රතා YouTube චැනලය subscribe කර සීනුව ලකුණු ඔබන්න